ජැක්ෂන් ඇන්තනි මහත්මයා. මෙතුමිය හොඳ කතාවක් කිව්වා. අපේ මේ මේ මේ පොළවට අපිට මේ ඔහුගේ නිර්මාණ බර වැඩි කියන කාරණය. තාක්ෂණය කියන සීමාකාරී සාධකය. මූල්‍ය කියන සීමාකාරී සාධකයත් එක්ක ඔහු අපිට මෙතනින් එහා සීමාවෙහි රඳවන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. නමුත් ඔහුගේ නිදානේ වගේ චිත්‍රපටයන්හි තේමා වාදනයන්, ඒ සංගීතයන් ජාත්‍යන්තර ගැීමට පවා පාත්‍ර වෙලා තිබෙනවා. කොළු හදවත තේමා වාදනය. ඔබ හිතන විදිහට කේමදාසයන් නිර්මාණ කර ඒ කළ නිර්මාණයන් අපට බර වැඩිද? එහෙම නැත්නම් ඔහු ඔහු ඇයි අපිට එතනින් හට ගෙන යන්න බැරි වුණේ? මොකද්ද හේතුව? ඒ කියන්නේ ඔහුගේ පරාසය එතනින් හට පුළුල් නොවෙන්න මොකද්ද උනේ හේතුව? විමර්ශනය කරලා බලන්න වටින ප්‍රශ්නයක් හිමානන්ද. මිත්‍යාවන් ගොඩක් ওই ප්‍රශ්නේ වටේ කරකැවිලා තියෙනවා. එකක් තමයි මේ ආර්ථික ප්‍රශ්නය. අපිට සල්ලි නැති හින්දා අපිට ජාත්‍යන්තරයට යන්න බෑයි කියලා. එහෙම නැත්නම් අවස්ථාවන් පිළිබඳ ප්‍රශ්නය. මාස්ටර් කියන්නේ වෙනත් දෙයක්. මාස්ටර් ওই ප්‍රශ්නෙට උත්තර දුන්නා. ඒක හරියම වැදගත්. ඒක තෝරා බේරගත්තොත් මාස්ටර් කියන්නේ කිසිවක් නෙමෙයි. අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නය. අධ්‍යාපනයේ සංගීතය පිළිබඳ අධ්‍යාපනය පිළිබඳ මාස්ටර්ට විශාල ගැටලුවක් තිබුණා. මේ අපි මෙතෙක් පුරුදු වෙලා ඉන්න සංගීත අධ්‍යාපන ක්‍රමය මාස්ටර් ප්‍රතික්ෂේප කරනවා. මාස්ටර් කියන්නේ අපිට ජාත්‍යන්තරයට ජය ගන්න බැරි මේ අපේ නිර්මාණශීලීත්වයේ හානි අඩුවක් නෙමෙයි. අපිට මේ එහෙම ආර්ථික ගැටලුවකුත් නෙමෙයි. ඒ ඔක්කොම ජය ගන්න පුළුවන්. අපි නිවැරදි අධ්‍යාපන රටාවක නැහැයි කියලා. ඒ කියන්නේ ප්‍රධාන කොටම දැන් හඬ හඬ කියන කාරණාව දැන් TMI බොහොම පැහැදිලිව කිව්වනේ කොහොමද මාස්ටර් මේක අල්ලගන්නේ කියලා. එතකොට දැන් මේ හඬ ප්‍රක්ෂේපණය හඬ බිහි කිරීම හඬ ස්වරගත කිරීම හඬ හැඟීම් බර කිරීම එය සංගීතවත් කිරීම මේ කියන සමස්ත කාරණාව මේ ශරීරය විසින් කරන්නට ඕනනේ එතකොට ඒක වෙන දේව වරමකින් වෙන්නේ නැහනේ ඒක වෙන ගුරු වරමකින් ගුරු ඇසුරකින් වෙන්නේ නැහනේ මේක විද්‍යාත්මක කාරණාවක් මාස්ටර් මේ බඩ ගැන කියන්නේ එච්චර ඇයි මාස්ටර් දන්නවා මහා ප්‍රාචීර පේශිය ළඟින් තමයි මේ අපේ මයින්හම තියෙන්නේ කියලා උර කුහරය සහ උදර කුහරය වෙන් වෙන්නේ මහා ප්‍රාචීර පේශියන්නේ. මේක තමයි අපේ මයින්හම. මේකෙන් තමයි හුලඟ ගහන්නේ. මේ හුලඟ හරියට තිබුණ නැත්නම් මේ හරහා එන වායු ධාරාව නිෂ්පල වායු ධාරාවක් කරනවා. ඒක ඒක හරියට මේ සොර තන්තු හරහා සොරගත කරන්න බැරි වෙනවා. මේ මාස්ටර් කියන්නේ. දැන් හොඳ උදාහරණය මාස්ටර්ගේ සින්දු කියන්න පුළුවන් හිමානන්ද මාස්ටර් ප්‍රැක්ටිස් කරපු වොයිසස් වලට විතරයි සමා වෙන්න. ඒක හැමතැනම ඔප්පු වෙනවා. දැන් ප්‍රදීපා ඒ සින්දුව තාම කියනවා මේ විදිහටම. දූවිලි ගීතය දුහිල්ලක් වෙනස් නොවි ප්‍රදීපට කියන්න පුළුවන්. ඉන්දිකාට කියන්න පුළුවන්. ටීම් ජයරත්නට කියන්න පුළුවන්. මේ චිත්‍රු වගේ අලුත් හොඳ හොඳ හඬ පෞරුෂයන්ට අනේ මාස්ටර් කෙනෙක් නැහැනේ. ඒක යා මාස්ටර් වෙන්නේ. වෙන මාස්ටර්ස්ලා නැහැ. මේ හඬ එතුමන්ට හමු වුණා නම් එතුමන් මේක ප්‍රක්ෂේපණය කරන විද්‍යාත්මක ක්‍රමවේදය කියා දෙනවා. ඒක කියන්නේ මේ ඒකට සිලබස් එකක් නෑ මාස්ටර්ත් ඒක ලියලා තියලා ගියේ නෑ. මෙන්න මෙහෙම කළොත් 1යි 2යි වැඩි කරොත් මෙච්චරයි. එහෙම එහෙම මාස්ටර් ලියලා තියලා ගියේ නෑ. එහෙම ලියලා තියන්න බෑ. මාස්ටර්ගේ අර බන බැන අඬ ගෑම් වල මාස්ටර්ගේ කෑ ගැහිලි වල කොණ්ඩ ගලවා ගැනීම වල තමයි මේ ක්‍රමවේදය තිබුණේ. ඒක මේ මාස්ටර්ව ඇසුරු කරපු මේ ඉන්දිකාල ප්‍රදීපල අපි දන්නවා. මම මේ සියල්ල හොඳින් නිරීක්ෂණය කරමින් එතුමන් ළඟ හිටපු කෙනෙක්. ඒ නිසා නිවැරදි හඬ පෞරුෂය කොහොමද ප්‍රක්ෂේපණය කරන්නේ. දැන් මේකට මම උදාහරණයක් කියන්නම්. මාස්ටර් කරපු දේවල්. දැන් මානසවිල. ආ මානසවිල ලංකාවේ පළමු වෙන ඔපෙරාව. නේ ඒ ඔපෙරාව එක ඒ ඔපෙරාවක්මයි. ආ ඒකට විරුද්ධව නොයෙක් කැරලි කෝලහල සිද්ධ වුණා. මේ අපේ රටේ මාස්ටර්ව තේරුම් ගන්න බැරුව බොහෝ දෙනා කෑගව අන්න හූ කියනවා වගේ කිව්වා. ආ ඒ ඒ ඒ මාස්ටර්ට විරුද්ධ වෙච්ච විරුද්ධ විරෝධාකල්පවල හඬ මාස්ටර්ගේ හඬට හඬට වඩා වැඩි වුණා. අපේ රට එහෙමනේ. පොඩි රටක් වුණාට මේකේ හොඳට වඩා හොඳනේ කැමති. හොඳ හොඳ කියන කෙනාට තමයි මේ ප්‍රචාරය හම් වෙන්නේ. ඒ හැබැයි අපි හරියටම ගත්තොත් මාස්ටර් මේ මේ මේ සුප්‍රානෝ කියන වොයිස් එක ආ මේ එතකොට ඇල්ටෝ සුප්‍රානෝ ආ මේ වොයිසස් වෙන් කරලා හඳුනගෙන ඒව වලට ඒ ඒ හාමනේ දීලා ඒක මේ හැංගීම් බරව සහ ප්‍රාසංගිකව මාස්ටර් දැඩි ලෙස විශ්වාස කරන දෙයක් තමයි ප්‍රාසංගික බව. ඒකට හේතුව ජයන්තලා දන්නවා දැන් ජයන්ත කිව්වේ මෝර නාට්‍ය මේ කොහොමද මාස්ටර් මේක ප්‍රායෝගිකත්වයේ දරන්නේ කියලා ඔහු වේදිකාවේ හිටියන්නේ. ආ එතකොට සත්‍යාංගනී වේවා මෝරා වේවා මේ හැම නාටකයකම මාස්ටර් මේ චරිතත් එක්ක ගැවසෙන්නේ. ඒ චරිතවල හඬ පෞරුෂයන් මාස්ටර් මෙහෙම බ්ලෙන්ඩ් කරනවා. එතකොට ඒ ඒ ආපු ගමනේ මම දකින මාස්ටර්ගේ උත්තරම නිර්මාණයක් තමයි පිරිනිවන් මංගල්‍යය. ඒක උත්තරම නිර්මාණයක්. ඒ ගැන ආයෙත් වචන දෙකක් නැහැ. මොකද පිරිනුවම් මංගල්‍ය ලෝකේ කොහෙවත් පහළලා නැහැ. කැන්ටාටාව කියලා එක හැඳින්වුවාට ඒක මේ භක්ති අභ්‍යාසය. ලාංකේය සංගීතමය භක්ති අභ්‍යාසය. මේ මෙහි පළමු ප්‍රකාශනය මේ ඉන්දිකාලා විශාල වෙහසක් දරලා විශාල පිරිසක් මේක ඉදිරිපත් කරපුවාම ඉන්දිකාට මතක ඇති රුසියානු ඔපෙරා ගායිකාවක් මට ඒකේ නම මතක නැහැ. රුසියානු ඔපෙරා ගායිකාවක් ලංකාවට රෂියන් කල්චර් එකේ මාස්ටර්ගේ මේ පිරිනුවම් මංගල්‍යයේ ප්‍රසංගයේ රිහර්සල් එකක් බලන් හිටියා. ඈ දූගුණ දූගුණ කඩිනමින් ආවේ පරක් වෙලා අපේ පාරවල් වල ගැටලුවක් නිසා පරක් වෙලා දූගුණලා මාස්ටර් සමා වෙන්න කියලා එයා ඉඳගෙන බලන් හිටියා මම බලන් හිටියේ අය දිහා තිරේ අස්සෙන් මම බලන් හිටියේ ඇගේ හැංගීම් කොයි වගේද මේක අයියෝ මෙයා මොන කැන්ටාටාද කියලා එයාට හිතෙන්න පුළුවන් එයා එයා මේ ඉන්නේ ඉතාලියේ ඉඳලා ප්‍රොෆෙෂනල් ඔපෙරා සිංගර්ස් කෙනෙක් එයා මෙහෙම බලන් ඉන්නවා. එයා දන්නේ මෙලෝඩියක්. මොකද ඊට කලින් මාස්ටර් ලෑස්ති කරලා තිබුණා රුසියානු භාෂාවෙන් ඇයට තේරුම් කරලා දෙන්න මේ පිරිනුවම් මංගල්‍ය කියන්නේ මොකද්ද? අපේ බුදුහාමුදුරන්ගේ පිරිනුවම් මංචකයේ පිළිබඳ අපේ අපේ අතින් ලිවිච්ච මේ භක්ති කාව්‍යයක් මේක කියන එක කියා දෙන්න මේ රුසියානු භාෂාව දන්න ප්‍රවීණෙක්වත් යන් හිටියා. හැබැයි අර එතුමියට එන්න පරක් වුණා. මාස්ටර් කේන්ති යන හැම පරක් වුණාම රුසියානු අගමැතිනිය මේ ජනාධිපතිනිය ආවත් එතුමා රැඳෙන්නේ නැහැ. ඔන්න පටන් ගමු කියලා. පටන් ගන්නකොට තමයි එතුමිය ආවේ. ඒ නිසා ඇය දන්නේ නැහැ මේ මොකද්ද කියලා. ඇරත් කිසිම තේරුමක් නැහැ. ඇය බලාගෙන හිටියා. මම හොඳට දකිනවා ඇගේ මස් පිඩු නලියන්න ගත්තා. ඇගේ ඇහැට කඳුළු පිරෙන්න ගත්තා. ඇට ඇඬෙනවා. ඇය වහාම තෙත මාත්තු කරමින් මේක බලන් හිටියා. ඉන් පස්සේ ඇයට කතා කරන්න අවස්ථාවක් හම්බ වුණා. ඇය රුසියානු භාෂාවෙන් කතා කරපු දෙයි අර පරිවර්තක සිංහලට පරිවර්තනය කරා. ඇය කියනවා මම මේ කිසිම දෙයක් දන්නේ නැහැ සමාවෙන්න කියලා ඉක්සලාම කිව්වා මේ මාර්ග පද බලයක් නිසා එන්න බැරුව ගිය වෙලාවට සමාවෙන්න මම කිසි දෙයක් දන්නේ නැහැ. හැබැයි මට මේක අහගෙනකොට ඇඬෙනවා. බුදුහාමුදුරුවෝ ගැන දන්නේ නැහැ. මේකේ තියෙන බුදුහාමුදුරන්ගේ පිරිනම් මංචකයේ වේදනාව කියලා දන්නේ නැහැ. හැබැයි මාස්ටර් එක මේක ඇතුළට ඇතුළට ඇතුළු කරලා තියෙනවා. මේක වචනයක්වත් තේරෙන්නේ නැහැ. පිරිනම් මංගල්‍ය කියවනකොට රුසියානු කාන්තාවට නෙමෙයි මේ සිංහල අයටත් ඒක තේරෙන්නේ නැහැ. මාස්ටර් එකේ වචන ගැන තරම් හිතන්නේ නැහැ. මාස්ටර් හිතන්නේ වචන කරකෝලා ඒ ඒ මෙහෙම හැඟීමක් ෆීලිං එකක් දෙන්න හදන්නේ. ඇය කියනවා මහා මොකද්ද පාළුවක් මොකද්ද වියෝවක් දරාගත නොහැකි වියෝවක් මට දැනෙන්න ගත්තා. ඒ නිසා මට ඇඬුණා. ඉතින් මාස්ටර් නිවැරදිනේ. ඊළඟට ඇය කියනවා අන් තව දෙයක් දැනගත්තා. ඇය කියනවා මම මෙතෙක් කල් විශ්වාස කරගෙන හිටියේ ලෝකේ ගායනා කළ හැකි භාෂාවන්ට තියෙන්නේ මගේ භාෂාව විතරයි කියලා. ඒ කියන්නේ ඉතාලි භාෂාව. ඉතාලි භාෂාවට හැරෙන්න පුළුවන් භාෂාවක් ලෝකේ නැහැ කියලා මම හිතන් හිටියේ. හැබැයි අද මට හිතෙනවා එයා තාම කියන මගේ භාෂාව තමයි නම්බර් 1. මගේ භාෂාවට ගහන්න කවුරුත් නැහැ. හැබැයි ඒක කිට්ටුවට මෙන්න පුළුවන් භාෂාවක් මට අද හම්බෙනවා. ඒ මේ සිංහල භාෂාව කියලා. මේ මාස්ටර් නිසා මේ සිංහල භාෂාවේ තියෙන සුගායනීය බව මාස්ටර් මේ ඇයට පෙන්නනවා. මේ එක උදාහරණයක් විතරයි. මේ හැම දෙයක්ම මාස්ටර්ගේ නිර්මාණ යලි කියවිය යුතුයි. භයානක දේ තමයි යලි කියවන්නේ කුමක්ද? ඒ ඔරිජිනල් ස්කෝ එවන් නැවත ගායනා කරනකොට අපි දකින නැවත ගායනා කරනකොට වෙනත් අනුකරණ වලට යනකොට මාස්ටර් වෙනස් වෙනවා. අනුකරණය කියන කාරණාව මාස්ටර් පැහැදිලි කරන්නේ මේ ආවර්ජනාත්මක අනුකරණය කියන ඇරිස්ටෝටල් යනු පැහැදිලි කිරීමෙන්මයි. ඇරිස්ටෝටල් කියන්නේ කලාව යනු ලෝකයේ අනුකරණය කිරීමයි කියලා ඇරිස්ටෝටල් කියන්නේ මේ අනුකරණය වනාහි ආවර්ජනාත්මක අනුකරණයකි. පැවැත්ම පිළිබඳ අනුකරණයකි. ඒතකොට මාස්ටර් කරන්නේ යථාවේ සිට යථාර්ථයට මේ නිර්මාණයක් ඇඳවාගෙන යනවා. යථාව කියන්නේ කලාව නෙමෙයිනේ යථාව කියන්නේ සිද්ධිය, සිද්ධ වෙන සිද්ධිය. හැබැයි ඒක කලාවක් බවට පත් වෙනකොට ඒක යථාර්ථය වෙනවා. real and reality කියන එක. reality කියන වචනයට වඩා යථාර්ථ කියන වචනේ කෝෂාර්ථය මේක තියෙනවා. යථාවේ අර්ථය. ඒක කලාකරුවා පෙන්වන්නේ යථාව නෙමෙයි. යථාවේ අර්ථය. අර ජයන්ත කලින් කිව්වේ ඒකයි මේ inner feelings. ඇතුලේ තියෙන දේ, නොපෙනෙන දේ හොයාගන්නවා කියලා මාස්ටර් කරන්නේ යථාවේ අර්ථය හොයාගන්නවා. ඒතර ඒක යථාර්ථවාදී වෙනවා. මාස්ටර් ඉතා පැහැදිලිව විශ්වාස කරනවා. යථාවේ සිට යථාර්ථයට ඇති දුරවනාහි సౌందර්ය විද්‍යාවයි කියලා. මෙන්න මේ විද්‍යාව අප විසින් ප්‍රගුණ කළ යුතුයි. ඒක අම්මගේ කිරිත් එක්ක පෙවෙන්නේ නැහැ. කුසලතාව පෙවෙනවා. කුසලතාව જાතියෙන් ජන්මයෙන් දිහි ශක්තියෙන් එනවා. හැබැයි ව්‍යුත්පත්තිය සහ සතතාභ්‍යාසය අපි ප්‍රායෝගිකව ලබන්න ඕනේ. එතකොට මාස්ටර් අහනවා කොහොමද ව්‍යුත්පත්තිය ලබන්නේ? කොහොමද සතතාභ්‍යාසය දෙන්නේ? ඒවා තියෙන අධ්‍යාපනයේ. අපිට තියනවාද නිවැරදි සංගීත අධ්‍යාපනය? ඒ නිසා මේකට පැවැත්මක් නැහැ. මෙන්න අර්බුදය. ඒ නිසා මාස්ටර්ගේ නිර්මාණ ලෝකයට නොගියේ අපේ ආර්ථික ගැටලුවක් නිසා නෙමෙයි. හිමානන්ද කිව්වා වගේ ලෝකෙට යනවා. දැන් ඉන්දීය සංගීත විශේෂඥයින් ඇවිල්ලා මේවා පරිශන කරනවා. අද ඔබ දන්නවද? මාස්ටර්ගේ සංගීත රචනාවන් අතර නිධානය නිධානයේ සංගීත මියුසික් ට්‍රැක් එක අද ජර්මනියේ විශේෂිත සංරක්ෂණයකට ඇතුළත් කරලා සංරක්ෂණය කරලා තියෙන්නේ. හරි සිනමාවට වසර 100ක් පෙරෙද්දී ලෝකේ පුරා තිබිච්ච ශ්‍රේෂ්ඨ නිර්මාණ 100ක් එකහව කරලා සංරක්ෂණය කළා. තාම විද්‍යමත් තාක්ෂණික ක්‍රමයකට සංරක්ෂණය කළ අනාගතය දක්වා ගෙන යන්න. නිධානයේ සංගීතයකට අහු වුණා. එනිසා නිධානයේ මියුසික් එක හදපු හැටි මාස්ටර් කියනකොට ටං ටං ටං ටං ටං ටං ටං ටං තරරරා. ඒක ඒකට මේ පියානෝ එක නෙමෙයි ගහලා තියෙන්නේ. සෙන්තූර් ඒ කාලේ තිබිලා නැහැ. අර කැලණියේ සරසවි චිත්‍රාගාරේ මහරෑ 12 විතර පහ වෙනකන් ඉන්න ඕනේ එකෝස්ටික් ටේප් කරන්න නැත්නම් පාර යන වාහනවල හෝන් සද්ද ඇහෙනවා. ඒ හෝන් සද්ද ඇහුවොත් ආයෙ ටේක් එකක් ගන්න ඕනේ. එතකොට මේ පියානෝ එකේ මේ ලෑල්ල ගලවලා අර කීස් වලින් ඇතුළට යන වයර් ටික තියෙන ඒ වයර් වලින් තමයි ගහලා තියෙන්නේ. ටින් ටන් ටන් ටන් ටන් ගාලා. ඉතින් ඒ ඒ දුප්පත්කන්නේ. හැබැයි අද ඒක අද ලෝක ජයග්‍රහණය කරන අර දුප්පත්කම ලෝකේ හොඳම සංගීත නිර්මාණයක් බවට ජයග්‍රහණය කරලා තියෙනවා. දුප්පත්කම ප්‍රශ්නයක් නෙමෙයි. නිර්මාණාත්මක පොහොසත්කම ඇත්නම් දුප්පත්කම වහන්න පුළුවන්. නිර්මාණාත්මක පොහොසත්කම ගෙන යන්නට විධිමත් විද්‍යාත්මක අධ්‍යාපන ක්‍රමයක් ඇත්නම් මේක ලෝකෙට ගෙන යන්න පුළුවන්. තවමත් අපේ රටේ විධිමත් නිර්මාණාත්මක ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් නැහැ. මාස්ටර් මරණ තුරාවට කිව්වේ මේ කාරණාව. තාම නැහැ. මාස්ටර්ට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පත්වීමක් ලැබුණම ඔහු කෙටි කාලයකින් මේක වෙනස් කරන්න ගියා නමුත් කොහොමද වෙනස් කරන්නේ අපේ රටේ. අපි මීළඟ ගැයුමට යන්නේ. අද නාද නාද මවන්නේ නාද රට මවන්නේ නව සංගීත සංයෝජනය සහ සංගීත අධ්‍යක්ෂණය කරන නාලකාංචන ඔහු ටිකක් රෝගාතුරව ඉන්නේ අද. දැඩි අපහසුයෙන් තමයි ඉන්නේ. කෙසේ වෙතත් අර ඔබ කිව්ව කතාවක් තිබ්බා. මේ උඩ කේන්තියන වගේම ඉක්මනට සංවේදී වෙන පුද්ගලෙක්. ඔහු අපි කේන්තියන් පිළිබඳ වෙනම මෙහි විද්‍යාව පිළිබඳව කතා කළ යුතුයි. මාස්ටර් කේන්ති ගිය තැන් හරි ජනප්‍රියයි. හැබැයි මාස්ටර් අඬපු තැන් කවුරුත් දන්නේ නැහැ. මාස්ටර් දුක් වෙලා අඬලා දහ දුක් විඳපු තැන් කොහෙවත් ලියවිලා නැහැ හිමානන්ද. මාස්ටර් කේන්ති ගිහිල්ලා බැනපු තැන් නම් හරි ජනප්‍රියයි. මේ ඒ කේන්ති යමසා ඉන්පසු කතාව. ඒ කතාව කියලම ඕන්නේ නේද? <laughs> මෙච්චර වැදගත් වටිනා කතා දෙද්දි මාස්ටර් ගැන එතුමා ලියපිනේ ගුණ ගෞරවය ඒ කතාව ගැලපෙන්නේ නැති. නමුත් මාස්ටර් මම අඳුනා ඒක කමන්නේ. ඒක ඒකට මේ ගුණවර්ණනා එක මේකත් කියන්නුනේ එතන ගුණවර්ණ වැයුමේ හොඳ පැත්තක් තියෙන එක මම අද මඩම මේ සංගීතය මේවන් හම්බුනසයක කියන්න කෙටි. අ නෑ අතරම මේ ගුවන් විදුලි මම ගුවන්විදුලියට එන්නේ මානන්ද 1984 තොරෙද්දී කේමදාස මාස්ටර් ඇල්විතර මාස්ටර්ලා එහෙම ඉන්නවා. කේමදාස මාස්ටර් මේ ශබ්දාගාරවල ස්ටුඩියෝ 5 6 10 ඔයගේ පටිගත කිරීමේදී මම බලාගෙන ඉන්නවා. ඒතර මම දකින්නේ පොඩි කාලේ ඔය තුන්වෙනියා මේ ෆිල්ම්ස් බලලා ඒ අහපු සංගීතයට පිස්සෙරිච්ච මම කේමදාස් මාස්ටර් කියලා කෙනෙක් මෙහෙම ආපුවාම මට පුදුමයක් වුණා මේ එවැනි චරිතයේ මට දැකීමට ලැබුණේ. ශබ්දාගාර වලට ඇවිල්ලා ඉතින් පටිගත කිරීම කරන අපේ ප්‍රවීණ වාද්‍ය ශිල්පීන් එක්ක සම්බන්ධ වෙනවා. එක්තරා දවසක ඉතින් මාස්ටර් අපේ අලුත් මල්ටි ස්ටුඩියෝ එකේ මානන්ද මේ පටිගත කිරීමකට ඇවිල්ලා මම গিitar වාදනයට ආවා මගේ පොඩි කොල්ලා ඉතින් මාස්ටර්ලත් එක්ක ගත්තාම අපි බොහොම අතරු ඉතින් මාස්ටර් කොහොම හරි පස්සේ මේක දාන්නේ මාස්ටර්ත් කේන්තින් ඇවිල්ලා තියෙන්නේ මාත් ගෙදරින් කේන්තින් වෙලා තියෙන්නේ. මේ මාස්ටර් මේවා කරනෝනේ මම මේ කිව්වේ සිද්ධාර්ථයේ අර ජැසන් මහත්තයා කිව්වේ මාස්ටර් අඬපු තැන් වගේ කියලා. ඒ වගේ මාස්ටර් කේන්ටි කියලා මාස්ටර් මාස්ටර්ගේ නිර්මාණ මේ ජානක බෝගට ෆ්ලූට් වාදනයේ ඉන්නෝ. තව කට්ටියක් වයින් අර කිව්වා වගේ මේ සංගීත ක්‍රමේ වයරින් වලින් නිර්ගම නිර්ගම කියලා B flat major එකේ එකක් දෙනවා මාස්ටර් කටි මාස්ටර් ස්වර ලියලා දෙන්නේ කටින් කියන්නේ බ්ලම් බ්ලම් බ්ලම් බ්ලම් බම් බම් බම් බම් බම් ඕ හෝ හෝ ආහා දොර අරගල තමයි පානිසා පානිසා සසාරීරීරා සසරේ සසා කියලා කවුරු හරි ඒ ඉන්ස්ට්‍රුමන්ට් තිනාය ගහන්න ඕනේ. එතන ස්වර කියන්නේ නැහැ මාස්ටර්. එතන ස්වර හොයා ගන්න ඕනේ මේගොල්ලෝ. ඉතින් මම ඒක දැක්කවම මම බලන එක මේක දැන් මට ඒ කාලෙ වෙද්දී අතන මනෝමය ස්වර කියන්න පුළුවන් කෙනෙක්. ඒතර මම බලන මේ මම අත්ත කියන්නේ මට මම දන්නා මේ ස්වර කියන්නේ කියලා. එතකොට යානකට කිව්වා බ්ලින්සට් මයින් එකේ ඇඩ්ලිප් එකක් ගහන්න කියලා. ඒතර මාස්ටර් අනේ දැන් වැඩි යනවා. වැඩි සවුන්ඩ් මට ඇහෙනවා පොඩි ස්කෝඩ් එකක් වගේ මගේ දැනුම ඇරගෙන මේ මොකක් හරි මාස්ටර් මේක අද මොන හරි මාස්ටර් වැරදීමක්ද නැත්නම් අපේ අයට වැරදීමක්ද කියලා මම ගිටාර ගහන ඉතින් මම අමරසරයයට කතා කළා. ඔව් අමරසරයි මේ එතන මේ මොකද්ද මම ගහන්න ඕනේ දැන් අතන ඇහෙන්නේ B flat minor මෙතන B flat major sound එනවා. ආ ඉන්න පොඩක් නාලා කියලා මාස මාස මේ නාලක ඔව් ඔව් මේ අර නාලක අහනවා මේ මොකද්ද ගහන්නේ? මොකක්? ඕට් ඕට් ඉතින් මම මේ ත්‍රී කෝට්ස් නෙමෙයි මේ සරල ගිය ගහනවා ත්‍රී කෝට්ස් නෙමෙයි මේ ඇඩට්ස් කෝට් ඉගෙන ගන්නවා බම්බු කියලා මට කිව්වා. ඉතින් ඇත්තට මේ වෙලාවේ මට මේ දැන් මේ කතා කරන මාස්ටර්ගේ වටිනාකම මේ කාලේ සංගීතයෙන් තේරුණාට සංගීතය අහලා පස්සේ වෙලා හිටියට මට පුදුලි වශයෙන් අර මාස්ටර් වගේ තමයි මාත් මට කොයි තාරාතිරමක පුදුලියක් තුනක් මට හින්දියොත් ඒ විලෙට පොඩි <laughs> ප්‍රශ්නයක් කරන මම গিitar තිබ්බා. ඒකල මම කමේ මාස්ටර් කියලා දෙන්න මට කෝච් මට ලියලා දෙන්න. මම දන්නේ නැහැ බ්ලම් බ්ලම් ගෑවට. කියලා මම නැගිටලා ගියා. ප්‍රෝග්‍රෑම් එක කැන්සල් වුණා අතරම. ඊට පස්සේ බලාගෙන ගියාම සිනමා වෝ මැතිණිය අගමැති චන්ද්‍රිකා බණ්ඩාරන් මැතිණියගේ මාද මහාමැති ඒ වෙනුවෙන් කරන මොකද්ද උත්සවයකට කරන වැඩසටහන. වැඩසටහන කැන්සල් කරා මන් නිසා. ඉතින් අපේ ප්‍රවීණයෝ ඇවිල්ලා කොහොමද නාලක රමසරේ අයියෝ නාලක මොකද්ද මේ කරේ? වාදක මල්ලේ නායකයා ඇවිල්ලා කිව්වොත් නෑ නෑ ඔය දරුවා එන්න පොඩි කෙනවා ඔවා ගණන් ගන්න එපා කියලා ටිකක් ඊට පස්සේ ගියා මාස්ටර් ඊපස්සේ සති දෙකක් විතර කොහොම එනවා මාව දකිනවා ඇටලා යනවා මාස්ටර් මට මූණ දෙන්නේ නෑ මට හරි අප්සෙට් දැන් මේ පස්සේ කල්පනා කරා මම මේ මේ වගේ දැවැන්ත තිබුණ මොකද්ද මම මේ ඒන්ති ගත්තේ කියලා මං දැන් තැවෙනවා දවසක් දොරමඩලාවේ මාස්ටර් මට කියන්න ඕනේ කතාවක් එම්දාස මාස්ටර් කතා කරනවා මේ මට කියන්න ඕනේ අදහස රටට මාස්ටර්ගේ කටින් කියවෙනවා දොරමඩලාවේ මම කාගෙන්ද නම්බර් එක හොයාගත්තා කේන්දාස් මහසගේ නම්බර් එක දෙන්න කියලා ගෙදර ෆෝන් එකේ මම ගත්තා 12යි 10යි ගෙදර රින් කරනවා මම කව මාස්ටර් මම නාලක ඈ මම කව සමායන මාස්ටර් මම මේ මම බැලුවා දුර මණ්ඩලාව ඕ ඕ මම කව මාස්ටර් මේ මාස්ටර් මට කියන්න මම මගේ හදවතේ තිබ්බ හිතේ තිබ්බ දේක් මාස්ටර්ද කතා කරලා මේ ප්‍රෝග්‍රෑම් එක ලයිව් කිව්වා ඉතින් මම මාස්ටර් අනේ සමාවෙන්න මගෙන් වරදක් වුණා නම් මේ මට ඉතින් ඒක මම හරි යගේ ආ නරක හරියට හරි කියලා ඉතින් මම වුණා පහුදාය සෙල් බිස්නස් මම වැඩ තිබ්බ මාව දැකකම එලා ඒ අපුණ මයන් යා ආරජි මාව දාගෙන මාක එදා තමයි මාස්ටර් යාළු උනේ ඊට පස්සේ මාස්ටර්ගේ වැඩවලට සම්බන්ධ වෙලා ගොඩක් එහෙම රෙකෝඩින් ප්ලේ කරලා නැහැ හැමදාම ළඟින්දී මාව ගරු කරලා මට සලකලා මාව දාගෙන යනවා වාහනේ ඔය මොන හරි දෙයක් තිබ්බම මාස්ටර් කතා කරලා යනවා ඊට පස්සේ මට එක්තරා මගේ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයකට මාස්ටර් අවසාන කාලේ ඇවිල්ලා හිටියා අමරසිංහ අයියාට නොමිනේට් වෙලා සම්මානය හම්බුන්නේ නැහැ. සංගීතයට මාව නොමිනේට් වෙලා හම්බුන්නේ නැහැ. හම්බුනේ වෙන යම් පාර්ශවයකට. ඊට පස්සේ කෑ ගහලා මාස්ටර් මේ මොකද මේ කරන්නේ? මයික් සිටි මාස්ටර් අසනීප වෙලා මේ නුවර ඉන්න කාලේ ආයේ මෙහි ඇවිල්ලා මේ මොකද මේ නාලකට හම්බෙන්න තිබ්බ සම්මාන නේද මුන් මේ විනාශ කරේ. අමරසිංහට හම්බෙන්න තිබ්බ ප්‍රාණය නේද මේ කරේ. මුන් කියන්න වටින්නේ නැහැ කියලා කෑ ගහලා මාස්ටර් මා බලාගෙන ඉබල ගියා ගියාම ඊට පස්සේ හම්බුන්නේ නැහැ මාස්ටර්. අන්න අන්න මම දැකපු මාස්ටර් සහ ඊට පස්සේ මාස්ටර් ගැන දැන් දෙහායක් මම දැනත් අපි වන්දනීය වන සංගීතකරුවෙක් ඒකේ දෙකක් නැහැ මම මේකෙදී මේ වචන ටික කිව්වේ ඒකත් තව සිද්ධියක් තමයි මගේ ජීවිතේ යමදාස මාස්ටර් හම්බුනේ විදිහ. හොඳයි එසේනම් මේ මතකයත් එක්ක අපි ගැයීමට ආරාධනා කරනවා පණ්ඩිත අමරදේවන්. ඒ වගේම මගේ මම මගේ අනිත් ගුරු ගුරුවරයෙක් පදු පණ්ඩිත අමරදේවයන් උපහාරයක් වේවා මාව ලෝකෙ වටේ කරන් ගිය අමරදේව මහත්තයාට උපහාර වේවා මම මේ ගීතය මේ වැඩසටහනට ගායනවා උගුරා බාග තියාගෙන පොඩි පොඩි සිල් වඩුවක් තිබ්බොත් සමාවෙන්න मेरी राह ඇගේ හල්මින් මාසු රායයි තේගී එදා ඇගේ හල්මින් මාසු රායයි මාසු මම හදලා විමසමි එපමණදු මට හිමි නැගී එදා ඇගේ පලින් මා ඇසූ කඳු ඇලි රැඳී රැඳී මගේ තනියට ළඟ සිටි මහද කුසුම් විහඟුනි ඉගිලූ ඇසල් මිනි මෙහි එලා ඇගේ අදින් මාසුන් සුවහස් දරුවනේ දරුෂනේ හස මත දැනේ ඈත ඉරල් අත වනා මට අද දසුය කුසේ මෙහි සදා ඇගේ හදින් මාසුතා කරා ඇගේ අලින් මාසු රාවයයි මාසු රාවයයි බොහොම ස්තුතියි චන්සල් කියනවා ඔබතුමා ඉන්න ඕනේ ඔබතුමා ඉන්න ඕනේ මං කිව්වා හැබැයි කුට්ටුවට යන්න ඇහුවයි කියලා මම ආරාධනා කරනවා තවත් සංගීත වේදික මේ කොරිඩෝ එන ගම අපේ ආදරණීය ගාන ශිල්පිනියක් කේමදාස අනුදත් මග ගිය සංගීත වේදිනියක් ඉන්දිකා උපමාලි ආදරණීය ශිල්පිනියට අපි ආරාධනා කරනවා අපේ වැඩසටහන සමගින් එක්වන්නට හොඳයි ජයන්තන්ශ්‍රී මහත්මයා. නදීකේ නතුරු. <laughs> කේමදාසන්ගේ සිංහල සිනමා සංගීතයට කළ මැදිහත් වීම. කියන්නේ සිංහල චිත්‍රපට ගීත වෙනමම නිර්මාණ යුගයක චිත්‍රපට සංගීතයට වැඩි බර තැබීමක් සිදු නොවුණු යුගයක කේමදාසයන්ගේ සිංහල සංගීතයට කළ මැදිහත් වීම. හ්ම්. ඔබ කොහොමද දකින්නේ මෙරට සිනමා ගමන් මගෙහි තිබුණු සාධනීය වෙනස? මට පොඩ්ඩක් කියන්න දෙන්න අර ඔබ පළවෙනි ප්‍රශ්නේ සිංහල සංගීතයට කරපු මැදිහත් වීම කියන එකේ අර ජැක්සන් ඉවර කරපු තැනින් පටන් ගන්න මම කැමතියි අර මමත් සලකන්නේ පිරිනන් මංගල්‍ය මම අහපු අපේ රටේ සංගීත අපේ රටේ සංගීතයෙන් මට හර ලැබිච්ච විශිෂ්ට වගේම උත්තර අවස්ථාවක් කියලා. දැන් ඔය මේ අසවසෙම මේ යුරෝපේ ඉස්ලාම බෞද්ධ කැන්ටරාවක් නෙමෙයි බෞද්ධ මේ කෙටි ඔපරා එකක් අපේ ඔපරෙට් එකක් කරලා තියෙනවා ගති කියන මහා කවියා සතවර්ෂේ මට මතක නැහැ ගති ජීවිතේ කාලේ හිටපු කාලේ ඒ ඒකේ මේ ඒක තමයි මේ බටහිරින් අපට අහන්න ලැබෙන මේ බෞද්ධ සාහිත්‍ය පැත්තට එහෙම නැත්නම් බෞද්ධ sannivedanaya පැත්තට බටහිරින් අපට ලැබිච්ච විශිෂ්ට අවස්ථාව කියලා අහන්න හම්බෙන්නේ මම කියන්න යන්නේ දැන් මේ අර ජැක්සන් කියවන අර මේක අහපු ඉතාලියානු ගායිකාවක් ඇට ඇඬුනායි කියලා. දැන් කේමදාසයන් අපි ස්වාමීන් වහන්සේ තියෙන හරි ෂෝක් කතාවක් මට කියන්න දෙනවා. කේමදාසයන් මගෙන් ඇහුව දවසක් ඕක මෙයා ගන්න කාලේ අ දැන් මේ දැන් මේ මේක මහා කැපැත්තකින් මහා අපිට දුකක් පුතක් ජන අයට හැබැයි දැන් පිරිනන් මංගල්‍ය සඳහා වැඩ වාසය කරන්නේ රහතන් වහන්සේලා. දැන් මේ ඔය කේමදාසෙන් හරියට දැන් දැන් මොකද්ද මේ රහතන් වහන්සේලාගේ ෆීලිං එක කියලා මේ. අපි දන්නවා රහතන් වහන්සේලාට දුකක් කියලා හැඟීමක් ඇතිවන්නේ නෑ සාමාන්‍යයෙන්. දැන් ෆීලිං එකනේ පස්සේ මනෝභාවය බාටපත් වෙන්නේ. ඒතර එහෙම මනෝභාවයක් උන්වහන්සේලාට නෑ සංවේගය කියලා මනෝභාවයක්. දැන් මේක හැබැයි මොකක් හරි එකකුත් තියෙනවා. ඒක අපිට තේරුම් ගන්න බෑ අපි රහතුන්. රහතුන්දී අපි සෝවාන්වත් වෙලා නැති නිසා. හැබැයි මේ පොඩි කාලේ උගන්වපු දෙයක් මට මතක තිබුණා දහම් පාසලේ. රහතන් වහන්සේලා බුදුන් වහන්සේ පිරිනිවන් පානකොට උන්වහන්සේලාගේ සංවේගය උන්වහන්සේලාට ධර්ම සංවේගය පහළ වුණා කියලා. හරිද? ධර්ම සංවේගය. දැන් මාස්ටර් මේක ගත්ත මං හිතන්නේ මාර විදියට. ඒ ෆීලිං එයා ඒක මම දැන් කේමදාසයන්ට කොහොමද ඒක මේක අතර ගන්න පුළුවන්. හැබැයි කේමදාස නෙමෙයි මේ සංගීතඥයෙකුට මේ යම්කිසි මානසිකත්වයේ එහා ගිහිල්ලා යම් දෙයක් ඒව කරන්න පුළුවන්. අති උත්තම සහ විශිෂ්ට අවස්ථාවක් කියලා තමයි මගේ පිරන් මංගල සලකන්නේ. ඇත්ත වශයෙන්ම ඒක තැනක් තියෙනවා මනස හේතුවක් නැතුව උඩ ඇඩේ ගන්නකොට. ඒ තැනකදී පොඩ්ඩක් කියන්න. අද්දමයි. හොඳයි මොහොතක් ඉන්න. අපි ඒ සුදානම් වෙන අතරතුර මා ආරාධනා කරනවා නාද තාන්ත්‍රික නදීක ගුරුගේ සහෘදයාට වැඩසටහනට සමගින් එක්වන්නට අපි ඔබේ පැමිණීම බලාපොරොත්තු වෙන හිටියේ. මම හිතන්නේ මම හිතන විදියට නම් පිරිනිවන් මංගල්‍යයේ අවසානම කවි පන්තියේ විය හැකි මේ ජන්ත චන්ද්‍රසිරි මහත්මයාට ඇඬෙන්නේ නැති කියලා එහෙම හැඟීමක් ඇති පහ ඇති වෙන්නේ නැති කියලා හිතන්නේ මොකද ගායනා කරනකොට මුල සිට අග දක්වා ගායනා කරගෙන එද්දී බොහෝම අපහසුවෙන් මේ කඳුළු සඟවාගෙන තමයි අපිත් ඒකට ගායනා කරන්නේ. ඒකට එක හේතුවක් විදිහට මම දකිනවා මේ මේ පිරිතේ නාදය පිරිතේ නාදය නාද සැකස්ම මුල් කරගෙන තමයි මේ කොටස නිර්මාණය වෙලා තියෙන්නේ ආ නැත්වේ කියලා. කිව්ව හැටි මේ ගායනා කරන්න පුළුවන් වෙච්ච එක තමයි අපේ. සූති දෙදෙනාට. දැන් ඒක තමයි කියන්නේ දැන්. මම කියන්නේ දැන් මේ සංගීතයට යා හැකි දුර කොහොමද? එතකොට මේ අනිත් පැත්තෙන් අපේ මුළු සාමූහික විඥානයේ සහ සාමූහික අවිඥානයේ මේ දෙකේම තියෙනවා බුදුන් වහන්සේ පිළිබඳව මහා දරාගත නොහැකි මහා භක්තියක්. කවදාවත් අපේ මම අපේ ජාතියෙන්වත් අපේ රටෙන්වත් කවදාවත් ඉවත් වෙන්නේ නැති එකක්. දැන් මේක අපි අහලා දෙන බෞද්ධ ගීත ඒවල හරි කැමතියි. ඒ ඔක්කොම තියෙනවා. හැබැයි මම දැන් මේ තරම් බුදුන් වහන්සේගේ අවසාන මේ බුදුන් වහන්සේගේ අවසාන ජවනිකාව. ඊට පස්සේ බුදුන් වහන්සේ පිළිබඳව අපට ඒ සමුගැන්නවත් හරිය පුදුමයිනේ. ඒක නැවත හම්බෙන්නේම නෑ ආපහු. දැන් අපි ඕකට සමුගැනීමක් අපි විශ්වාස කරන්නේ ආයි හම්බෙනවා කියලා. ඒ හම්බෙන්නේම නැති. ආයි නැවත කිසි දවසක අපිට උන්වහන්සේ දකින්න හම්බෙන්නේ නෑ. උන්වහන්සේ දකින්න හම්බෙනවා නම් උන්වහන්සේ කිව්වේ ධර්මයේ දකින්න. මාව දකින්න ඕන නම් ධර්මයේ දකින්න. ඈ දැන් මේ මේ මහා ගැඹුරු කාරණා පිළිබඳව මහා ප්‍රඥාවක් දැල්වලා මේ මේ මේ මේ මේ වැඩේ. ඉතින් මට තේරෙන්නේ ඇයි ඒක අපේ රටේ මිනිස්සු එච්චර ප්‍රයෝජනට ගත්තේ කියලා. මම අහලා තියෙනවා මේක දඹදිව ගිහිල්ලත් කරයි කියලා. නේ? අවසාන කාලේ කේමදාස මාස්ටර්ගේ ජීවිතයේ අන්තිම නිර්මාණ කරන කාලේ 2007 වසරේ වගේ මේ රූපවාහිනී නාලිකාවක් මැදිහත් වෙලා අපි දඹදිව ගිහිල්ලා බුද්ධ ගයාවේදී මේක ඉදිරිපත් කරා. හොඳයි. නදික ගුරුගේ මහත්මයා. ප්‍රේමසිරි කේමදාසයන්ව ඔබ පරේෂණයකට වාචනයකට ඔබ මේ වෙනටත් ඔහු ලියමින් ඉන්නවා. කේමදාසයන් ලංකාවේ සංගීතයේ ස්ථානගත කිරීම පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. කණ්ඩායමක් වෙන ඔහු බටහිර සංගීතය ගුරු කොටගෙන ඔහු බටහිර සංගීතය තමයි. තවත් අය කියනවා නෑ එහෙම නෙමෙයි. මොකද බටහිර සංගීතයේ ගුරු කොට ගත්තා කියලා ඔහු බටහිර සංගීතය විසින් ඔහු පිළිගත්තේ නැහැ. ලංකාවේ සමාජය තුළ උනත්. නමුත් ඔහුට ලොකු පහර දීමකට ලක් වෙන්න සිද්ධ වුණා. ඒ විවිධ සංගීත ශානරයන් එක්ක ඔහු කළ ඇසුර නිසා. ඔබ හිතන විදිහට කේමදාසයන් ලංකාවේ සංගීතයේ ස්ථානගත කළ හැකි තැනක් තිබෙනවාද? එහෙම නැත්නම් මේ සියලු තැන්හි සැරූ සංගීතඥයෙක්ද? ඇත්තටම මේ මේ පදනම් ආයතනයේ සිට දුවගෙන ආවේ. මේ ඇත්තටම ගීතා වැදගත්. කියන්නේ සංගීතඥයෙකු හෝ ඔහුගේ භාවිතාව අපි කොතන සබාද විශ්ලේෂණයට පාත්‍ර කරන්නේ. ඒ යම් විශ්ලේෂණයකට අපිට ආකාරයන් කීපයක් තියෙන්න පුළුවන්. එහෙම තියෙන එක හොඳයි. අපි එක කෝණයකින් බලනවාට වඩා මම හිතනවා කේමදාසයන්ගේ සංගීතය ඒක කියවීමෙහිලා එක ක්‍රමෝපායක් හැටියට මම විශ්වාස කරනවා. දැන් ඔබ සහෝදර කරමින් හිටපේ මේ දාර්ශනික ප්‍රවේශයක් ඔස්සේ ඔහු කියවන උත්සාහ කිරීම. මේක තම ගැඹුරුම තැන. සහ දෙවැන්න සංගීතමය ක්‍රමවේදයක් ඔස්සේ ඔහු කියවා ගන්න උත්සාහ කිරීම. තෙවැන්න සමාජමය පදනමක තබා ඔහු කීවා ගන්න උත්සාහ කිරීම. මෙන්න මේ තෙවැන්න ඇත්තටම තෙවැන්න තුල බොහෝ සංඝටක තියෙනවා. මේ තෙවැන්න ඒ කියන්නේ සමාජයක් මත තබා ඔහු කියවන්න උත්සාහ කිරීම. ඒ සංඝටක ගොඩක් තියෙනවා. එතන තමයි ඇත්තටම හිමා මතු කළ කාරණා වෙන්නේ. දැන් මේක හරි සිද්ධාන්තසලු ප්‍රපංචයක් හේමදාස කියන්නේ මට අනුව. එක මොහොතක ඔහු මම හිතන්නේ ඉන්දිකා සහෝදරිය දන්නවා ඇති ලොකු ලොකු ප්‍රහාරයක් කෙළුණා උට මේ ජනගායනාදී ඔපරාමය ශෛලියට කියනවා. ගායකයන් හූ කියවනවා. යයි යම් මොහොතක ඔහුට විරුද්ධව චෝදනාවක් ආවා. කේමදාස ගායකයන් හූ කියවනවා වගේ. කියන්නේ ඔහුගේ හඬතානේ ඔහු සොයාගත් හඬතානේ ඔහු ඔවුන් උපහාසයට ලක් කළා ලෙස. ඔවුන් කිව්වා මේ මේ කඳුර තමයි ලංකාවේ සංගීත කෙරෙහි යම් ආකාරයක ප්‍රභූ අධිපතිවාදී අයිතියක් තිබුණු කඳුර. හෙජමොනිය. ඔවුන් කේම දාසවලුවා මෙයා වෙස්ට් මියුසික් කාරයෙක් කියලා. මොකද මේ හෙජමොනි එක තුල එහෙම නැත්නම් මේ අධිපතිවාදී සංගීත ධාරාව තුල තිබුණේ පෙරදිග සංගීතමය සංඝටක සහ විශ්වාසයන්. සංගීතමය විශ්වාසයන්. සංගීතමය මතවාදයන්. ඈ මේ හැම එකටම තියෙන පාදමක්. ඒතර කේමදාසයන් ඔවුන්ට වෙනුනේ ඒකට නොසලකන ඒ ඔවුන් අනුදත් පිළිගත් සම්පදායට ගරු නොකරන එතනින් ඔබ්බට කියපු කෙනෙකු හැටියට අපි කෙනෙකු හඳුර ගන්න තියෙන පහසුම ක්‍රම තමයි ඒවා තැන් තැන් වල තියලා බලන එක. ඉතින් මේගොල්ලන්ට පුළුවන් මේවා වෙස්ටර්න් කඳවුරේ තියලා බලන එක. මොකද කේමදාසයන්ගේ සංගීතය ගොඩක් බටහිර සම්භාව්‍ය සංගීතේන උපාංගයන් නැත්තම් මූලිකාංගයන් හඳුර ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔහුගේ අර සංගීතයේ තියෙන යම් ආකාරයක හඬ නැත්තම් තාණය තුල. ඒක සංගීතීය වශයෙන් වෙනම විග්‍රහ කරාම ඒකට උත්තර ටික උතෙනවා. ඉතින් ඔවුන් මෙයාව දැම්ම වෙස්ටර්න් මියුසික් කාර්යයකට. හැබැයි එහෙමනම් සමාන්තරව ලංකාවේ බටහිර සම්භාව්‍ය සංගීතය ගැන පරිශීලනයක් තිබුණා නැත්නම් ඒක අන්තිම ලක්ෂණයක් හැටියට රඳවගෙන හිටපු කඳවුර ඔවුන්ගේ සංගීත එකතුවේ කේමදාසයන්ගේ සංගීත තිබුණේ නැහැ. ඒ කඳවුර කීප දෙනෙක් ඔහුට ගරු කළා. ඩග්ලස් ෆර්ඩිනන්ඩ් වගේ චරිතයක්. ආ ෆිලාමනි ඔකෙස්ට්‍රා ගිරුම හොඳම වයලින් වාදකෙක් අන්තර්ජාතික මට්ටමේ. සහ නූතන යුගයේදී ගත්ත ඉතින් එහෙම ලක්ෂ්මන් දිසේරම් සහ හර්ෂ මාකලන්ද. මේ තුන්දෙනා හැර අනිත් දිව ගැතර මට මතකයි කේමදාස් මාස්ටර් වතාවක් අපි තරුණ කාලේ ලල්නාදි සිල්වා. හැබැයි ඔව් ලල්නාදි සිල්වා ඔහු කන්ඩක්ට් ෆිලාමනි ඔකෙස්ට්‍රාවේ මේ මේ හසුරවන්න බව පත්ලා ඉතාම දක්ෂ සංගීතඥයෙක්. බටේ සම්බය සංගීතයේ හොඳ දැනුමක් තියෙන කෙනෙක්. අපිටත් අවස්ථාවක් ලැබුණා මං හිතන්නේ ඔහුත් සමග ඔහුගේ මග්නිෆිකාට් කියන යොහන් සෙබස්ටියන් බාක් සංගීතඥයාගේ යම් ගායනාවක් අපිත් ගායනා කළා. ඉතින් කෙසේ වෙතත් මෙවැනි කීප දෙනෙක් තමයි ඔහුව ගත්තේ. දැන් මට මතකයි ගේමදාස මාස්ටර් කියනවා අපිට මතකයි කුඩා කාලේදී අපි ඔහුගේ ශිෂ්‍යයන් හැටියට ඉන්නකොට මානසවිල ඔපරාව කළාට පස්සේ ඒක ලේඩිස් කොලීජිය මං හිතන්නේ තිබුණේ ඉන්දික සහෝදරේ නේද? ඒකෙදී ඒක බලපු පිරිස කිව්වයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ සිංහල භාෂාවෙන් ඔපෙරාවක් කරන්න පුළුවන් කියලා. මේක ඉටාලියන් නැත්තම් මේ ඉංග්‍රීසි භාෂාවෙන් තමයි මේ ලිබ්‍රෙට්ටෝ නැත්තම් ඔපෙරා පටිදේ ලියන්න පුළුවන්. අපි හිතුවේ නැහැ ඒක. මට හිතෙන්නේ ඒක නිකන් හරියට අර ගෝර්කිට ඒ දවස්වල එලිට් එක කිව්වේ රුසියානු. ඔව් ගෝර්කිව දක්ෂයන් ඇති ගැමියෙක් කියලා කිව්වේ. දක්ෂයන් ඇති ගැමියෙක් කියලා තමයි ගෝර්කිට කිව්වේ. මම කේමදාසයන්ටත් ඔවුන් කිව්වේ ඔව් හොඳයි හොඳයි නේද? ඔය කියලා අපි ගැන එවැනි ආකාරයෙන් නමුත් ඔවුන් ගත්තේ නැහැ තමන්ගේ කඳුරටම. ඒ අරගලේ හුරු නිතර කරන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම ඔහුගේ සංගීත වෘන්දයේ රැඳිලා හිටියේ ඇත්තටම පෙරදිග සංගීතයට අදාළ සංගීත ශිල්පීන් බොහෝ විට. කීප දෙනෙක් හිටියේ බටහිර කලාපයයි. දැන් මෙන්න මේ සමාජීය වශයෙන් ඔහු තබා කියවීම තුළ යම් ආකාරයක තියෙනවා ලංකාවේ සංගීතය ඇතුලේ තියෙන මේ බල ධූරාවලියේ ප්‍රශ්නය. සහ මම කැමති මොහුව කියවන සංගීතමය වශයෙන් මම හිතනවා දැන් වෙලාව නොවෙන්න පුළුවන් තව ටිකකින් කියවන්නත් පුළුවන් ඕන. අපි ගීතයක් අහලා කියමු. ඒක තමයි. මහන්සිත් ඇති දැන් බොහෝ වේගෙන් දුව ආවව පේනවා මේ දාඩිය සාමාන්‍යයෙන් කරන අර ව්‍යායාම ඇඳුම් ඇඳගෙන ඉදවන මම පොතකුත් අරගෙන දුවගෙන යනකොට හොඳ ව්‍යායාම කරනවා. හොඳයි. අපි මීළඟ ගැයීමට එකනේ ඔබත් ඉන්න ගැයීමේ කොටස්කරුවෙකු විදිහට. අ නිරංජලා සරෝජනේ ගැයූ ගීය අද ගානට සිවන්දී රණතුංග අපි ආරාධනා කරනවා. සලේශ රටා වැඩසටහනට. Thank you. කැමැති ඔබ තිදෙනාම ඊළඟ මා අසන දෙයට බෙදාගෙන හදාගෙන උත්තර දෙන්න. මොකද මේක මේ ඔබ තිදෙනාම මේ කාරණෙහි අත්දැකීම් තිබෙනවා. විශේෂයෙන්ම කේමදාසන්ගේ නිර්මාණයන් තුළ ප්‍රාසංගික කලාව ඔහු අලුතෙන් අපේ ගායනයන්ට හඳුන්වා දුන්න ආකාරය විශේෂයෙන්ම හඬ පමණක් නොව ශරීර චලනයන් පවා රංගන රංග වින්‍යාසයන් පවා ඔහුගේ නිර්මාණන් තුලින් ඔහු හඳුනා දුන්නා. එතෙක් එකතන හිටගෙන ගීත ගානා කරපුවා. එතනින් එහාට වෙන මානකට රැගෙන ගියා. මම ඔබෙන් විමසන ඔබ ඊට වඩාත් වැඩියෙන් දායක වූ ශිල්පිනියක් විදිහට මේ කොහොමද කේමදාසයන්ගෙන් දකින්නේ? ඔව් ඒක ගැන කිව්වොත් ඇත්තටම මේ මම සම්බන්ධ වෙන්නේ ඔහුගේ නිර්මාණ වලට මේ මානසවිල ඔපෙරාවත් එක්ක ඉතින් එතෙන්දිම දකින්න තිබුණ දේ තමයි මේ ඔහු ගායනයේ හැඩතල අර මම මීට පෙරදී අහගෙන හිටියා මේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා කතා කරනකොට එතෙන්දිත් කිව්වේ මේ ඇතුළාන්තයේ ආත්මයේ ගැබ් වෙලා තියෙන අපිට මේ එළියේ පේන පේන දෙයට එහායින් අදෘශ්‍යමානව පේන දේ ඔහු එළියට ගන්න උත්සාහ කරනවා කියලා. ඒක තමයි ඇත්තටම මේ ඔහු ගායකයාගෙන් සහ ගායිකාවකගෙන් බලාපොරොත්තු වුනේත් ඒ දෙම තමයි. ඉතින් මානසවිල කරන කාලෙදිත් ඔහු ගායනයේ හැඩතල සොයා ගායනයේ හැඩතල සොයාගන්නේ මේ ගායනත් එක්ක දෙන ශරීර චලනයත් සමග. හුඟක් වෙලාවෙදි මේ ශරීර චලන ඔහු පාවිච්චි කරනවා ගායනය ගායනයට අවශ්‍ය හඬ සැකස්ම සඳහා. ඒ කියන්නේ දැන් ඒක බටහිර ඔපෙරා ගත්තොත් එතෙන්දී බටහිර ඔපෙරාවලත් ඒ ඒ ක්‍රමවේදය හොයාගන්න නැහැ. හුඟක් වෙලාවදී බටහිර මේ ඔපෙරාවලදී ගායක ගායිකාවන් දීර්ඝ ආර්යාස් ගායනා කරන වෙලාවට ඔවුන් වැඩි චලන අංග චලන මුද්‍රාවන් යොදා ගන්නවා හරි අඩුයි. මොකද දීර්ඝ යතින් වලට යන්න තියෙන අවශ්‍යතාවය නිසා. ඉතින් නමුත් අපේ මේ පෙරදිග තියෙන ගීත නාට්‍ය කලාවේ පෙරදිග සම්ප්‍රදාය ඇතුලේ අපේ බලි තොවිල් සම්ප්‍රදාය ඇතුලේ ප්‍රාසංගික ගායනය කියන එක සකස් වෙලා තියෙන්නේ මේ අංග චලන මේ හැම දෙයක්ම එක්ක. අනිත් එක තමයි තව පැත්තකින් ආචාර්ය කේමදාසයන් නිතර කියන දෙයක් තමයි මේක මේ අපිට නුහුණු දෙයක් නෙමේ. අපේ ගැමියා දැන් පාරු කවියක් උනත් ගත්තම පාරු කවියේදී මේ පාරුව පදින ගමන් ගැමියා ගායනා කරන ගායනා කරද්දී පාරු කවියක් ඒ පාරුවේ අර මේ දිග මේ රිට අරගෙන ගඟ පතුලට දාලා ඒ ඒ වෙලාවේ ගන්න හුස්මත් එක්ක තමයි ඊළඟට ගායනය සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒක අපි ළඟ නැති දෙයක් නෙවෙයි. මේක බටහිරින් ආපු දෙයක් නෙමෙයි. අපි ළඟ තියෙන දෙයක් කියන එක තමයි නිරන්තරයෙන්ම ඔහු ප්‍රකාශ කරේ. දැන් මානසවිලේදී මම දකින විදියට දැන් ඇත්තටම මේ කේමදාස කේමදාස මාස්ටර් කියන්නේ විශ්මයජනක පුද්ගලයෙක්. එදා අපි කේමදාස පදනමේදී ශිල්පය හදාරද්දී ඒ විශ්මය අපිට මහ විශාලට දැනුනේ නැහැ. මොකද අපි අපි තමයි එක්තරා විදියක ඔහුගේ විද්‍යාගාරයේ මීයන් බවට පත් උනේ. මොකද මේ ඔහු ඔහු කර ඔහුගේ පර්යේෂණවලදී හරි හෝ වැරදි හෝ කුමක් හෝ වේවා මේ අර ඔහුට පාඨශාලීය අධ්‍යාපනය නැහැ කියන කාරණාවත් එක්ක ඒක පෙරදිග පාඨශාලීය අධ්‍යාපනය පමණක් නෙමෙයි බටහිර පාඨශාලා පාඨශාලීය අධ්‍යාපනය පවා එතනින් පවා ඔහු තොර වෙනවා. ඉතින් ඒක නිසා මේ පර්යේෂණාගාරයේදී අපිට සමහරක් වෙලාවෙදී මේ විවිධ විවිධ ගායන සම්ප්‍රදායන් විවිධ විවිධ ගායන ශෛලීන් එක ගායන විදියක් නෙවෙයි විවිධ විවිධ ගායන ශෛලීන් අත්හදා බලන්න සිද්ධ වෙනවා ඔහුගේ පෙළඹවීම මත. නමුත් දැන් අපිට කල්පනා කරනකොට තමයි තේරෙන්නේ ඊටාම නිවැරදි ක්‍රමවේදයක්. මොකද ඒක අධ්‍යයනය කරාම තේරෙන්නේ. බටහිර සංගීතයත් අධ්‍යයනය කරාම තේරෙනවා. සහ වෝකල් පැඩගොගි එක කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක අධ්‍යයනය කරාම තේරෙනවා. ඊටාම නිවැරදි ක්‍රමවේදයක් තමයි මේ ගායනයේ ප්‍රාසංගිකත්වයේදී ඔහු සොයාගෙන තියෙන්නේ කියලා. ඒකට ඊළඟ පියවර තමයි මානසවිලේදී ප්‍රාසංගික ප්‍රාසංගිකව රංගවින්‍යාසය සඳහා ශිල්පීන් කීප දෙනෙක්ගේ පහතරට සහ බැලේ නර්තන ශිල්පීන් කීප දෙනෙක්ගේ උදව් ලබා ගන්නවා. නමුත් දොරමඩල වර්ණදාසි අග්නි කියන ඔපෙරාවල් වලදී කිසිම රංග වින්‍යාසකරුවෙකුගේ දායකත්වය ශිල්පීය දායකත්වය ලබා ගන්නේ නැහැ. ගායනය විසින්ම ලබා ගන්නා හැඩතල තමයි ඔහු ඉදිරිපත් කරන්නේ. හොඳයි අපි ඊළඟ ගැයුමට ගිහින් ඊළඟ කතා බහට එකතු වෙමු අම්මාවරුනි අම්මාවරුනි ගීතය ගැයීමට පෙර මට මතක් කරන්න දෙයක් තිබෙනවා ඒ තමයි මිට ටික වෙලාවකට කලින් මට මුණ ගැහුණා ඒ කියන්නේ වැඩසටහන ආරම්භ කරන්න කලින් සෝමසිරි බද්දේගම කියන ලංකාවේ ගුවන්විදුලි සංස්ථාවේ හිටපු විශිෂ්ටතම වාද්‍ය ශිල්පී ඕකේම දාස මාස්ටර් එක්ක වැඩ කටයුතු කළා මේ කොරිඩෝවේදී මුණ ගැහුණා. ඔහු වැඩසටහන අද නරඹන්න ඔහුගේ සහෘදෙන් පිරිසක් සමග වැඩසටහනට පැමිණලා තිබෙනවා. ඒ වගේම මේ ඊළඟට අපි ගායනා කරන ගීතයේ අම්මාවරුනේ ගීතේ මුල් වාද්‍ය ඛණ්ඩ ඉදිරිපත් කළ ගුණසේන කුරේ අපේ ආදරණීය සංගීත වේදිකානන් ගුවන්විදුලි වාද්‍ය වෘන්දයේ හිටිය කේමදාස මාස්ටර් එක හිටිය. එතුමනුත් අපි අතර නැහැ. හැබැයි එතුමන්ගේ දියණියත් ප්‍රිය බිරිඳත් මිනිබිරියත් අද මේ වැඩසටහන නරඹන්නට අවිලා ඉන්නවා. ඉතින් ඔවුන්ට අත්සංගවිදී අත්දැකීමක් වේවි. ඒ අපටත් වම දැනෙන අත්දැකීමක්. ඔහුගේ සහෘදයෙන් ඔහුත් එක්ක නිර්මාණකරණයේ මුල ඉඳලම හිටි සහෘදයෙන් ගොඩක් අද අපිත් එක්ක මේ වැඩසටහනේදී එකතු වෙනවා. විශාරද නන්දා මාල්නී ගැයූ ගීතය අද ගන්නට ඉන්දිකාවපමාලේ.